මමත් පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා විඥානයක් පිහිටීම සඳහා රූපයක් අවශ්‍යයි නේද? අරූප ලෝකයේ විඥානය පිහිටන්නේ කොහොමද? ඔකට රේරුකාණ මහානායක හඳුරෝ දක්වනවා මැටි පිඩක් මැටි පිඩක් ගත්තාම වතුරේ සාමාන්‍යයෙන් දිය වෙනවනේ මැටි වතුරේ දිය වෙනවා ඒකනේ පොදු අදහස හැබැයි වතුරේ දිය වෙන්නේ නැති මැටි තියෙනවා ඒ මොනවද? ඒ මැටි ටික ගින්නෙන් පදම් කළාම පුච්චලා පදම් කළාම වළඳක් හරි පුච්චපු මැටි කැබැල්ලක් නේ. ඒක වතුරට දැම්මට දිය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සිත ඇසුරු කරන්න රූපයක්ම ඕන කියලා අපට හිතෙන්නේ අපි මේ රූපාවචර ලෝකයක කාම ලෝකයක ඉන්න නිසා ඒ පිළිබඳව ඒ අපි ඉන්න තැනත් එක්කලා සංසන්දනය කිරීම තුලින් සාමාන්‍ය රූපාවචර ලෝකයක පහළ වුණොත් තමයි රූපය ඇසුරු කොටගෙන සිත පවතින්නේ. රූපයෙන් නැති තැනක පහළ වුණොත් ඒ ගන්න අරමුණත් එක්කයි සිත පහළ වෙන්නේ. ඒ පුහුණු කරපු එක් එක් තත්ත්වයක්. ඒ නිසා මේ විශ්වය කියන එක අතිශයින් සංකීර්ණයි, සූක්ෂමයි. අපි දන්නා දේන් පමණක් සියල්ල තීරණය කරන්න බෑ. ඊට වඩා සුවිශේෂ තත්ත්වයන් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා සිත නැතුව මේ රූපයෙන් නැතුව සිත පවත්වන්නට පුළුවන් ඒ පවත්වන අවස්ථාව තමයි අරූපතලයයි කියලා හඳුන්වන්නේ